නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යාමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු වාසනාවන්ත පින්වතුනි අද අපි හවස් වරුවේ කතා කරන්නේ අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට බලපාන අපිට පැනලා ගිහින් හැංගිලා සැඟවිලා බේරෙන්න බැරි විශාලම අනතුරක් ගැන මේ අනතුර තමයි කර්මය කර්මය ගැන අපි ටිකක් කතා කරනවා බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්නලා දෙනවා ඉස්සර වඳුරන්ව අල්ලන්න මිනිස්සු මොකද කරන්නේ? කොහොල් ලැබලින් බබෙක් හදනවා. කොහොල්ල බබෙක් හදනවා. හදලා මේ කොහොල්ල බබාව තියලා තියෙනවා ගහකට හේතු කරලා. ඉතින් දැන් හිතුවක්කාර වඳුරු යනවා. හිතුවක්කාර වඳුරු ගිහින් බලාගෙන ඉන්නවා ගහෙන් ගහට පැනලා මේ කොහොල්ල බබා දිහා. බලාගෙන ඉඳලා මේ වඳුර ඇවිල්ලා ළඟට ඇවිල්ලා බලනවා කතා කරනවා සද්දේ දාලා වටේ කෑ ගහලා බලනවා කිසි සද්දයක් නැහැ ඊට පස්සේ ගිහිල්ලා රවණව ළඟට ගිහිල්ලා රවලා විරිත්තලා එහෙම බලනවා ඒත් කිසි සද්දයක් නැහැ. ආ හිටපන්ක උඹට කියලා ගහනවා එක අතකින්. මොකද වෙන්නේ? ඒ අත ඇලෙනවා. අත ඇරපන් කියලා ඊළඟ අතෙනුත් එකක් ගහනවා. එතකොට ඒකත් ඇලෙනවා. දැන් මොකද කරන්නේ? එක කකුලක් තියලා තද කරනවා අත් දෙක ගලව ගන්න. ඒකත් ඇලෙනවා. ඊළඟ කකුලෙනුත් ගහනවා. අතෑරපන් කියලා ඒකත් ඇලෙනවා. අන්තිමට කරන්න දෙයක් නැහැ. ඔළුව තියලා තද කරනවා අත් දෙකයි කකුල දෙකයි ගැලවෙන්න. අන්තිමට ඒකත් ඇලෙනවා. මේ විදිහට අර කොහොල්ල බබාට ඔළුවයි අත් දෙකයි කකුල දෙකයි ඔක්කොම ඇලිලා යනවා. ඊට පස්සේ වැද්දට ඉක්මනින්ම වඳුරා වල්ල ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි කිව්ව මේ මිනිස්සු ඇහැට පේන රූපවලට ඇලෙන්නේ. අර වඳුරක් කොහොල්ල ගුලියට ඇලුනා වගේ. කනට ඇහෙන ශබ්දයට ඇලෙන්නෙත් ඒ වගේමයි. නාසයට දැනෙන ගඳ සුවඳට ඇලෙන්නෙත් ඒ වගේ. දිවට දැනෙන රසයට ඇලෙන්නෙත් ඒ වගේමයි. කයට දැනෙන පහසට ඇලෙන්නෙත් ඒ වගේමයි. මනසට හිතෙන අරමුණු ඔස්සේ ඇලිලා යන්නෙත් ඒ වගේම. කොහොල්ල බබාට ඇලුනා වගේ. ඊට පස්සේ ගැලවෙනව බොරු. මේ ඇල්මේ තියෙන භයානකකම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ යා ඇහැට රූපයක් දැකලා රූපන් දිස්වා සති මුට්ටා. සිහි මුලා වෙනවා රූපයක් දැකලා. පිය නිමිත්තම් මනසිකරෝතෝ ඇහැට පෙනිච්ච රූපයේ තුල තියෙන ප්‍රිය සටහන් නිමිති සිහි කරනවා. සාරත්ත චිත්තෝ වේදේති. තං චාජ්ජෝ සායතිට්ඨති. එතකොට යායේ රූපේ තුල තිබිය නිමිති සටහන් සිහි කර කර ඒවා විඳිමින් ඒ තුල හිත බැස ගන්නවා. තස්ස වඩ්ඩන්ති වේදනා. එතකොට විඳීම් ඇති වෙනවා. සැප දුක උපේක්ෂා විඳින්. අනේකා රූප සම්භව. අභිජ්ජාච විහෙසාච චිත්තමස්සෝ පහඤ්ඤති. එවං ආචින්නතෝ දුක්ඛං ආ නිබ්බානන්ති උච්චති. මේ විදිහට දුක හට ගන්නකොට එයා නිවනින් ඈතට යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ කියන්නේ සරලව කිව්වොත් අපි ඇහෙන් රූපයක් දැක්කට පස්සේ කෙලෙස් හට ගන්න රූපයක් නම් අපි ඒ රූපේ නිමිත්ත හෝ නිමිත්තේ කොටසක් හරි හිතේ මතක තියාගන්නවා. මතක තියාගෙන ඒ නිමිත්ත සිහි කරනවා. සිහි කර කර කෙලෙස් උපද්දවනවා. කෙලෙස් සිහි කරන්න සිහි කරන්න මොකද වෙන්නේ හිත තුල රාග දේශ මොහ වර්ධනය වෙනවා. එතකොට යා තව තවත් කෙලෙස්ම වර්ධනය කර කර නිවනින් ඈතට යන කෙනෙක් බවට පත් වෙනවා. දුක කරාම යන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ හොඳට බලන්න ඔබ කරන වේද කරන්න කියලා. අපි හිතමු අපිට යම් කිසි කෙනෙකුට කෙලෙස් ඇති වෙන ආසාව ඇති වෙන දෙයක් ඇහැට දකින්න ලැබෙනවා. එතකොට අපේ හිත ඒකට ආසාව ඇති වුණාට පස්සේ අපි ඒක මතක තියාගන්නවා හිතින්. gedara ඇවිල්ලත් කල්පනා කරනවා. ශාරක හරි ලස්සනයි. මේක මට තිබුණා නම් මෙහෙම හිතන. ඒ හිත හිතා ඒක ඇති කරගන්න තණ්හාවෙන් උත්සාහ කරනවා. ද්වේෂයත් කවුරු හරි බයිනවා. දැන් බැන්නට පස්සේ අපි මේ බැනපු ආකාරي, මේ වචන, පුද්ගලයා ඔක්කොම මතක තියාගන්නවද නැද්ද? මතක තියාගන්නවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලත් නිදාගන්න ගියත් මැවිලා පේනවා. බයිනවා පේනවා. වෙන අය දැක්කත් ඒ වගේ තමයි පේන්නේ. ආ අර මට බැනපු එකාද කියලා ඒකමයි පේන්නේ. එතකොට අර හිතේ ඒ සටහන නිමිත්ත තියාගෙන ඒක සිහි කර කර අපි කෙලෙස් උපද්දනවා. කනෙන් අහන ශබ්දයේ කෙරෙහිත් ඒ වගේ. කනට අපිට අහන්න ලැබෙන මිහිරි දෙයක්. කෙනෙක් ඔබේ ಗುಣ කියනවා. යහපත් දෙයක් කියනවා. එක්ක ඔබ කැමති දෙයක් අහන්න ලැබෙන ඔබ ඒකත් මතක තියාගන්න. දැන් ඔබ ආස සින්දු කෑලි මතක නැද්ද ඔබට? මතකයි. ඇයි ඒවා මතක තියාගෙන ඉන්නේ? ඒවා සිහි කර කර ඔබ වින්දනයක් ලබනවා. කෙලෙස් උපද්දවනවා. ඔබට බැනපු ඒවත් ඔබට හොඳට මතකයි. ධර්මයේ මතක නැතත් අහපු බණ ටික අමතක වුණත් කවුරු හරි හොඳ වචනින් බැන්නනම් ඒක හොඳට අගමුල ඇතුව ඔක්කොම මතකයි. ඒක මතක් කර කර හිතේ ද්වේෂය උපදින අරකමට මෙහෙම කිව්වා මම මෙහෙම කිව්වා මට මෙහෙම කියලා තියෙනවා අන්න සිහි කරනවා. ඒ සිහි කරන්න සිහි කරන්න යාගේ හිත තව තවත් නිවනෙන් ඈතට යනවා. දුක කරාම යනවා. නාසයට දැනෙන ගඳ සුවඳ තුලත් ඒ වගේමයි දිවට දැනෙන රසයත් ඒ වගේ කයට දැනෙන පහසත් ඒ වගේ අරමුණුත් ඒ. ওই විදිහට තමයි නිවනෙන් ඈතට යන්නේ. ඉතින් මේ හැම වෙලාවෙම මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තුල නිර්මාණය වෙනවා විපාකයක් පිණිස දෙයක් නිර්මාණය වෙනවා. අන්න ඒකේ විපාක વિશે අචින්ත්‍යයි. අපිට නිර්මාණය වෙන හැටි හොයන්න පුළුවන්. කර්මය ඇහි හැදෙන්නේ කොහොමද? කර්මයේ කන තුල හැදෙන්නේ කොහොමද? නාසයේ කර්ම සකස් වෙන්නේ කොහොමද? දිව තුල කර්මයේ හැදෙන්නේ කොහොමද? කය තුල කර්මයේ හැදෙන්නේ කොහොමද? මනසේ හැදෙන්නේ කොහොමද කියලා හැදෙන විදිය හිතන්න පුළුවන්. නමුත් හැදෙන කර්මයේ විපාක දෙන හැටි අචින්තියයි කියනවා. හිතලා ඉවර කරන්න බෑ. ඒක බුදු කෙනෙකුගේ විශ්යක්. සාමාන්‍ය මිනිස්සෙකුට හිතන්න ගියොත් කර්ම විපාක ගැන එක්කෝ යා පිස්සෙක් වෙනවා. එක්කෝ උමතු වෙනවා. ඒ ඇරෙන්න දෙයක් ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඉතින් අපි බලමු මොකද්ද මේ කර්මය. දැන් ඔබ කර්මයට තනි වචනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. මතකද ඔබට? චේතනාව. චේතනාහං භික්ඛවේ කම්මං වදාන. ඔක මතක තියාගන්න ඕන. මහණෙනි චේතනාව කර්මය කියලා තථාගතයන් වහන්සේ පනවනවා. චේතනාව කර්මය කියලා දේශනා කරා. එතකොට චේතනා පහළ වෙන්නේ කොහෙද? ඇසේ චේතනා පහළ වෙනවා. රූප සංචේතනා කියනවා. කන තුල චේතනා පහළ වෙනවා. ශබ්ද සංචේතනා. නාසයේ චේතනා පහළ ගන්ධ සංචේතන දිවේ චේතනා පහළ රස සංචේතන. කයි මනසේ පොට්ටබ් ධම්ම මේ විදිහට සංචේතනා පහළ වෙනවා. දැන් බලමු කොහොමද මේවා හැදෙන්නේ කියලා. ඇහැට රූපයක් පේන්න කරුණු කීයක් තියෙන්න ඕනද? තුනක් තියෙන්න ඕන. ඇහැයි රූපයයි විඥානයයි. මේ කරුණු තුනේම එකතුව තමයි මොකද්ද? ස්පර්ශය. එතකොට ඇහි ස්පර්ශය තුලින් තමයි රූපයක් පේන්නේ. දැන් අපි ගත්තොත් අපි ඇහැ අරගෙන අපි වෙන බර කල්පනාවක ඉන්නවා. දැන් හිතින් සිහින ලෝකයක ජීවත් වෙනවා. ඇහැ අරගෙන hina වෙවි ඉන්නවා. එතනින් දෙතුන් දිනක් යනවා. ඔබ එළිය පුටුවේ ඉඳගෙන ඉන්නවා දෙතුන් දිනක් ගෙට රිංගලා බඩු ටිකක් උස්සගෙන යනවා ඔබ ඉස්සරහින්ම. ඔබට ටටා කියලා අතත් වනලා යනවා. ඔබ නෙමෙයි දකින්නේ. ඔබ තාම මනෝලෝකෙක ඉන්නවා. පස්සේ ඇවිල්ලා කියනවා "ඒ ඒ බඩු ටික හොරකම් කරලානේ." දැක්කේ නැද්ද අහනවා නෑ කියනවා. ඔබ ඉස්සරහින්ම යන සමහර අය ඔබ ඇස් අරගෙන ඉන්නේ නැද්ද? එහෙම නොදැක ඉඳලා නැද්ද? මෙතනින් ගියා දහපම නෑ දැක්කේ නෑ කියනවා. ඇහත් අරගෙන ඉඳලා. ඇයි දැකලා නැත්තේ? විඥානයේ පිහිටලා නැහැ. ඇහැ හැරගෙන හිටියත් රූප එහාට මෙහාට ඇහැ ඉස්සරහා තිබුණත් විඥානයේ පිහිටලා නැහැ. ඇයි අවධානයේ තිබ්බේ වෙන දිහාක. ඒකයි දැන් අපි වැඩක් කර කර ඉන්නවා මේ කන ළඟ කතා කරනවා. මේ කෑ ගහනවා ඇවිල්ලා. නම කී කිය. ඔහේ ඉන්නව ඇහෙන්නේ නැහැ වගේ. ඇයි උඹට කන වෙලාද කියලා ඇවිල්ලා ඊට පස්සේ බයිනවා. ඊට පස්සේ නෑ මට ඇහුන්නේ නෑ කියනවා. කොහොම වෙලා නැද්ද? ඇයි ඉන්නේ වෙන කල්පනාවක. ආ බලන්න එතකොට තියේ නිසා මේ කනේ ස්පර්ශය වෙන්නත් කනයි ශබ්දයයි විඥානයයි තුනම එකතු වෙන්න ඕන. ඇහි ස්පර්ශයටත් ඇහැයි රූපයයි විඥානය එකතු වෙන්න ඕන. නාසයට ගඳ සුවඳක් දැනෙන්නත් නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙන්න ඕන. දිවට රසයක් දැනෙන්නත් දිවයි රසයයි විඥානය එකතු වෙන්න ඕන. කයට පහස දැනෙන්නත් කයයි පහසයි විඥානය එකතු වෙන්න ඕන. මනසට අරමුණක් දැනෙන්නත් මනසයි අරමුණයි විඥානය එකතු වෙන්න. මේකට කියනවා ස්පර්ශය. ස්පර්ශයත් එක්කම එක විඩ එක විටේ එක සැනින් කරුණු තුනක් හට ගන්නවා. ඒක අපේ දැන ගැනීම පිණිස තේරුම් ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේ වෙන වෙනම බෙදලා පෙන්වන්නේ. මොනවද ඒ තුන? විදීම්, හඳුනා ගැනීම සහ චේතනා. ඇහැට රූපයක් පෙනෙනකොට ඇහැයි රූපයයි විඥානයයි කියන මේ කරුණු තුනම එකතු වෙලා ස්පර්ශය හට ගන්නකොටම ඒ සැනින් විඳීමක් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීමක් ඇති වෙනවා හැට පෙනිච්ච රූපය අනුව ඒ රූපය හඳුන ගන්නවා ඒ හඳුන ගන්න රූපයට අනුව චේතනා පහළ මේ තුනම එක විඩේ වෙන්නේ විඳීම ඇති වෙලා තව ටික වෙලාවකට පස්සේ හඳුනගෙන ඊට පස්සේ චේතනා පහළ වෙනව නෙමෙයි මේ තුනම එක විඩ වෙන්නේ නමුත් මේවා බෙදලා තියෙන්නේ මොකටද අපේ වටහා ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේ වෙන් කරලා ඒවා විස්තර කරලා තියෙන්නේ දැන් අපි ගමු විඳීම. ඇහැට පේනවා අපි කැමති ප්‍රියමනාප දෙයක්. ඇහැයි රූපයයි විඥානය එකතු වුණාට පස්සේ දැන් මොකක්ද ඇති වෙන විඳීම? සැප විඳීම. ඊළඟට අපි අකමැති දෙයක්, අමනාප දෙයක් පේනවා. එතකොට ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා දුක් විඳීම. ඊළඟට උහි නිකන් අපි හැමදාම දකින සත් සත්තු කුරුල්ලෝ හුලං හමනවා ගස් හෙල වෙනවා නිතරම අපි ඒව දකිනවා එතකොට මොකද්ද ඇති වෙන විඳීම දුක් සැප රහිත විඳීමක් උපේක්ෂා විඳීමක් ඇති දුක් සැප රහිතයි මේ විදිහට විඳීම සැප දුක් උපේක්ෂා හැටියට ඇහැට පේන පේන රූපයට අනුව සැප දුක් උපේක්ෂා විඳීම ඇති ඒ විඳීමත් සමගම ඇහැට පේන දේ අපි අඳුන ගන්නවා. දැන් අපි ගහක් දැක් මේ ගහක් මේ මලක් මේ ඉන්නේ අසවලා මෙයා දැන් ලස්සන වෙලා මෙයා ඉස්සර නම් මෙහෙම නෙමෙයි ඇදිලා ගිහින් හිටි මෙයා දැන් ඇඳලා තියෙන්නේ පේනවද මේ ඇඳගෙන ඇවිත් තියෙන එක දැන් ওই විදිහට අපි කියන්නේ නැද්ද කතා වෙනවා ඊට පස්සේ තව මොන මොනවා හරි කියනවා යනකම් ඉඳලා ඊට පස්සේ ආගේ පරණ ඒවත් මතක් වෙනවා අන්න පුද්ගලයා හඳුනගත්තා. ඒකට කියනවා සංඥාව. එතකොට වේදනා සංඥා. ඊළඟට ඒ හඳුනගන්න පුද්ගලයාට අනුව චේතනාවක් පහළ වෙනවා. චේතනාව. ඒ අන්නේ චේතනාව තමයි කර්මයේ බවට පත් ඒක තමයි කර්මය. ඔන්න කර්මය ඇහි හැදෙන හැටි. ඇහෙන් රූපයක් දැක්කා. ඇහැයි රූපයයි විඥාන එකතු වුණා. ඒක වේදනාවක් ඇති වුණා සැප දුක් උපේක්ෂා හැටියට ඒ ඒක හඳුනාගත්ත සංඥාව හඳුනාගත්ත රූපයට අනුව චේතනාවක් පහළ වුණා සංස්කාර ඒක තමයි කර්මයේ බවට පත් ඔන්න ඇහෙන් කර්ම සකස් වෙන හැටි ඊළඟට කන තුලිනුත් ওই වගේමයි කනට ඇහෙනව ශබ්ද මිහිරි ශබ්ද අමිහිරි ශබ්ද නිතරම ශබ්ද ඇහෙනව ගෝසාවල් ಗುಣ වර්ණාවල් බැනුම් අහන ඒවා ඕන තරම් දේවල් කනට ඇහෙනවා. එතකොට ඒ අහන අහන දේවල් අනුව සැප දුක් උපේක්ෂා විඳින්න ඇති ඊළඟට ඒ විඳින ශබ්දය හඳුන ගන්නවා. මේ අසවලාගේ කටහඬ. මේ සද්දේ කුරුල්ලෙක්. මේ නම් බල්ලෙක් කෑ ගහන. මේ අසවල් ගායකයාගේ. එතකොට මේ කටහඬ අඳුරන්නේ නැද්ද අපි? අඳුරනවා. ඒ හඳුනා ගැනීමට කියනවා සංඥාව. සංඥාවෙන් තමයි අඳුනන්නේ. හඳුනගන්න සද්දේට අනුව චේතනා පහල කරනවා. අන්න ඒක තමයි කර්මයේ බවටපත් වෙන්නේ. අන්න බලන්න එතකොට කර්මයෙන් බේරිලා ඉන්න ක්‍රමයක් තියෙනවද? බෑ ඇහැ අරගෙන ඉන්න හැම වෙලාවෙම කර්ම හැදෙනවා. කන නිතරම කර්ම සකස් වෙනවා. ඇහි නැහෙන ශබ්ද වලට අනුව. ඊළඟට නාසයට නාසයේ ගඳ සුවඳයි විඥාන එකතු වෙනවා. ඒකට කියනවා ස්පර්ශය. ඒ නිසා සැප විඳීමක් ඇති වෙනවා. එක්ක දුක් විඳීම, එක්ක උපේක්ෂා විඳීමක් ඇති වෙන මොනවා හෝ. ඊළඟට විඳින ගඳ සුවඳ හඳුනා ගන්නවා. මේ අසවල් සුවඳ. මේ අසවල් දුගඳ. මේනම් මොනවා හරි මාළුවක් උයනවා. දැන් කර වෙනවා, රෝස් වෙනවා. ඕවා හොයාගන්නේ කොහොමද? සුවඳෙන්. ඒක තමයි සංඥාව. සංඥා උපාදානස්කන්ධය වෙන්නේ ඒක. හඳුනා ගැනීම. ඒ හඳුන ගන්න ගඳ සුවඳට අනුව චේතනා පහල කරන හැම වෙලාවෙම. ඒක තමයි කර්මයේ බවට පත් චේතනා පහල කරලයි අපි හිතින් හිතන්නේ. චේතනා පහල කරලයි වචන කතා කරන්නේ. චේතනා පහල කරලයි කායිකව ක්‍රියා කරන්නේ. ඒකේ තියෙනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිत्वा කම්මං කරෝති කායේන වාචාය මනසා චේතනා පහල කරලා කයෙන් කර්ම රැස් කරනවා. චේතනා පහල කර කර වාචාය වචනෙන් කර්ම රැස් කරනවා. චේතනා පහල කර කර මනසෙන් කර්ම රැස් කරනවා. හිතනවා. එතකොට දැන් අපි ගමු ඇහැට පෙනිච්ච දෙයක් අනුව අපිට සිත කය වචනේ තුන් දොරින්ම ඒ මුල් කරගෙන කර්ම හදාගන්න පුළුවන්. කනත් එහෙමයි නාසයත් එහෙමයි. දැන් බලන්න දිව ගැන ඔබ කියන්නේ. දැන් මතක තියෙන්න ඕනේ ওই කියපු ටික. දිවයි රසයයි විඥානය එකතු වෙනවා. ඒකට කියනවා දිවේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා කරුණු තුනක් සිද්ධ වෙනවා. එකක් විඳීම, සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. ඊළඟට හඳුන ගන්නවා. ඒක තමයි සංඥා. ඊළඟට හඳුන ගන්න රසයට අනුව චේතනා පහළ වෙනවා. ඒ මුල් කරගෙන අපිට තවත් පුළුවන් චේතනා පහල කර කර රසය මුල් කරගෙන හිතින් හිතනකොට තව චේතනා පහල ඒ ගැන වචන කතා කරනවා. තවත් චේතනා පහලන කයින් ක්‍රියා කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙමයි. ඔබ බත් කනවා. ඔබ බත් කන්න ගියාට පස්සේ ඔන්න ඔබට හොඳට මාළුවක් ඔබ කැමැතිම කෑම තියෙනවා. දැන් ඔන්න මේක දිවේ ගෑවෙනකොට මොකක්ද ඇති වෙන්නේ? දැන් දිවේ ගහන්න කලින් ඇහැට දකින්නකොටම දැන් සැපේ දැනිලා කෙලපෙරිලා ඉවරයි. ඊට පස්සේ බොහොම ආසාවෙන් ඉඳගෙන දැන් කනවා කාගෙන කාගෙන යනවා දැන් ඉහිලි මොකුත් නැහැ එහෙන් මෙහෙන් කනකොට දැන් ඉස්සෙල්ලා කාගෙන යද්දී වුණ සැප විඳීම ඊළඟට මොකද වෙන්නේ පටස් ගාලා එක පාට තියලා අල්ලපු ගම කටස් ගාලා දතකට අහු වෙනව ගලක් දැන් මොකද්ද දැන් දුක් කිවීමක්. ඔන්න දැන් තරහ යනවා. දැන් ඔන්න තරහ ගියාට පස්සේ හිතින් බනින්න පුළුවන්. එතකොට ඒ දිවට දැනෙච්ච රසය මුල් කරගෙන හිතින් කර්ම රැස් කරනවා. අඬ ගහලා බයිනවා. උඹලට මේක ගරන්න බැයිද හරියට කියලා ඔන්න අඬ ගහලා බනිනවා. මේ මගේ කටත් ඉවරයි දතුත් මෙව්වා වෙලා දත කැඩුනද දන්නෙත් නැහැ කියලා දැන් බැනගෙන බැනගෙන යනවා. එතකොට මොකද්ද? අන්න වාචාය වචනේනුත් කර්ම රැස් කරන තවත් තරහ ගියොත් පිඟානත් පොලේ ගහනවා. අන්න කායිකවත් කර්ම රැස් කර. එතකොට වචනේනු, කයනුයි, හිතිනුයි තුනෙන්ම ඒ මුල් කරගෙන කර්ම හදනවා. අන්න දිව මුල් කරගෙන. ඊළඟට කයත් ඒ වගේ. කයයි පහසයි විඥානයයි එකතු වීම කයේ ස්පර්ශය. ඒ පහසට අනුව සැප දුක් උපේක්ෂා විදීන් ඇති. ඊළඟට පහස හඳුන ගන්න. දැන් අපිට සිනිදු පහසක් ලැබෙනවා. එතකොට සැප විඳීමක් ඇති වෙන කෙනෙක් කෙනාලා රත් වෙච්ච දෙයක් ඇඟට තියලා අල්ලනවා. එතකොට දුක් විඳීමක් ඇති එතකොට තරහත් යනවා. එතකොට දැන් අපි අඳුන ගන්නවා ඒක වේදනාව. ඊළඟට සංඥාවෙන් හඳුන ගන්නවා. මේ අසවල් ස්පර්ශය මේක රස්නේ මේක සීතලයි මේක ගොරෝසුයි මේ අසවල් දේ ඇතිල්ලුනේ මෙහෙම හඳුන ගන්න ඒකට කියන සංඥාව ඊට අනුව චේතනා පහල කරනවා. අන්න ඒක තමයි කර්මයේ බවට පත්. මනසින් කරන්නේ මේ ඇහෙන් දැකපු දේවල්, කනෙන් අහපු දේවල්, නාසයට දැනෙච්ච, දිවට දැනෙච්ච, කයට දැනෙච්ච මේ ඔක්කොම නිමිති සටහන් ටික ගන්නවා. දැන් අපි පටන් ගන්නකොට ඇහෙන් රූපයක් දැකලා නිමිත්තක් මතක තියාගන්න. කනෙන් අහපු දේවල් වල නිමිති මතක තියාගන්න. නාසයට දැනෙච්ච දේවල් වල නිමිති මතක තියාගන්න. දිවට දැනෙච්ච දේවල් වල නිමිති සතහන් මතක තියාගන්නවා. කයට දැනෙච්ච ඒවල් වල නිමිති සතහන් මතක කොහෙද තියාගන්නේ? මනසේ තියාගෙන මේවා තමයි සිහි කරන්නේ. ඒවා සිහි කර කර හිතෙන් පුපුර පුපුර බයිනවා. හිතෙන් ආසාව ඇති කරනවා. ඊරිසියා කරනවා, දේශ කරනවා. මේ ඔක්කොම කරන්නේ මනසේ. එතකොට ඒ කරන්න නම් සිතයි සිතුවිලි විඥාන එකතු වෙන්න. එතකොට සිතුවිල්ල හැටියට එන්නේ කුමක්ද? ඇහෙන් දැකපු දේ. වල සටහන තමයි සිතුවිල්ල හැටියට එන්නේ. කනෙන් අහපු දේවල් වල සටහන් තමයි සිතුවිලි හැටියට සිහි කරන්නේ. නාසයට දැනෙච්ච දේ සටහන තමයි සිතුවිල්ල හැටියට සිහි කරන්නේ. ඒව මනසෙන් සිහි කර කර ද්වේෂය උපද්දවනවා. එතකොට ඒ තුර සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. අරමුණු හඳුනා ගන්නවා. හඳුනා ගන්න අරමුණට අනුව චේතනා පහළ. ඒක තමයි කර්මය. එතකොට දැන් කර්ම රැස් වෙනවා ආයතන 6ක. ඇහි හැදෙනවා කර්මය. කනේ සකස් වෙනවා කර්මය. නාසයේ හැදෙනවා කර්මය. දිවේ හැදෙනවා කර්මය. කයේ හැදෙනවා කර්මය, මනසේ හැදෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම. දැන් ඇහැ තිබ්බොත් තමයි කර්ම හැදෙන්නේ. කන තිබ්බොත් තමයි කර්ම හැදෙන්නේ. නාසය තිබ්බොත් කර්ම හැදෙනවා. දිව තිබුණොත් කර්ම හැදෙනවා. කය තිබුණොත්, මනස තිබුණොත් මේ කර්ම හැදෙන්නේ. එහෙනම් ඇස් පේන්නේ නැති අයට වාසි. ඇයි ඇහැ මුල් කරගෙන කර්ම හැදෙන්නේ නැහැ. දැන් ඔන්න ඔබ ඔබේ ඇහැ අන්ධ කරගත්තා කියලා හිතමු. කන් ඇහෙන්නේ නැති බීරියයි ඊටත් වැඩිය වාසි. එතකොට ආයතන දෙකක්ම වැහිලා. දැන් ඔබ කනටත් ඇබයක් ගහ ගන්නවා. දැන් කර්ම හැදෙන්නේ නැහැ එතනිනු. නාසයට මොකද කරන්නේ? නාසයට මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඒ ආයතනේ වහන්න ගියොත් මලකුණ තමයි ඉතුරු වෙන්නේ. දිවට මොකද කරන්නේ? දිව අදින්නද? ඒක කරන්නත් බෑ. දිව කපලා දාන්නේ ඒක කරන්නත් බෑ කය මොකද කරන්නේ හැම ගහන්නද කයට කරන්න දෙයක්වත් නෑ අන්න බලන්න එතකොට ආයතන වහලා බේරෙන්න පුළුවන්කමක් නෑ කොහෙන් හරි මේ කර්ම පොදිය එකතු වෙනවා මේ රැස් වෙන කර්ම මේ විදිහට තමයි සකස් වෙන්නේ. ඔන්න දැන් කර්ම හැදෙන හැටි ඔබ දන්නවා. ඊළඟට කර්මය හැදෙනවා අපි විඥානයේ හිත මෙහෙවන්නේ මොන ආකාරයටද ඊට අනුව කර්මය හැඩගැහෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති පුඤ්ඤෝපගං හෝති විඥානං කෙනෙක් සිත කය වචනය මුල් කරගෙන පිං කරනවා යහපත් දේවල් කරනවා දන් දෙනවා භාවනා කරනවා සිල් රකින්නවා පිං කරනවා එතකොට යාගේ විඥානයේ සකස් වෙලා හැඩ ගැහිලා සංස්කාර කර්ම හැදෙනවා පුඤ්ඤාවි සංඛාර. පිනට අනුව විඥානයේ හැඩ ගැහිලා කර්මයේ සකස් වෙනවා. ඒවට කියනවා පුඤ්ඤාවි සංස්කාර කියලා. ඊළඟට උන්වහන්සේ විස්තර කරා අවිද්‍යා සහගත වූ පුරිස පුද්ගල අවිද්‍යා සහගත කෙනා අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති इति අපුඤ්ඤූපගං හෝති විඥානං එයා මොකද කරන්නේ? පව් කරනවා. අවිද්‍යාව සහගතව පව් කරනවා. රාණඝාතේ දෙනවා, හොරකම් කරනවා, වැරදි කාමසේවණේ දෙනවා. බොරුවෙන් මත්පැන් වලින්, මත්ද්‍රව්‍ය වලින් ජීවත් වෙනවා. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නවා. නිතර ඊර්ෂ්‍යා කරනවා, ද්වේෂ කරනවා. අන්න පව් කරගෙන පවට අනුව තමන්ගේ සිත, කය, වචනේ මෙහෙවනවා. එතකොට විඥානයේ හැඩ ගැහෙන්නේ අකුසලයට නැඹුරු වෙලා අකුසල විපාකයට නැඹුරු වෙලා විඥානේ හැඩගැහෙනවා. එතකොට යාගේ කර්මයේ සකස් වෙන්නේ අපුඤ්ඤූපගං හෝති විඥාන. අපුඤ්ඤාභි සංස්කාර හැදෙනවා. පිනට අනුව පින් කරන කෙනාට පුඤ්ඤාභි සංස්කාර හැදෙනවා. පව් කරන කෙනාට අපුඤ්ඤාභි සංස්කාර හැදෙනවා. එතකොට පින් කරන කෙනා එක විපාක හැටියට කොමනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකවල සුගතියක උපත කරා යනවා. පව් කරන කෙනා මොකද වෙන්නේ? ඒක විපාක හැටියට නිරයේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝක අසුරාපාය උපත කරා යන තවත් ක්‍රමයක් තියෙනවා ඒ තමයි අවිද්‍යා සහගත කෙනා ආනින්ජාවි සංඛාර වඩන ආනින්ජාවි සංඛාර කියන්නේ පිනුත් නෙමෙයි පහුත් නෙමෙයි සමාධිය වඩනවා ධ්‍යාන වඩනවා සමාධිය ධ්‍යාන වඩන්න ගියාට පස්සේ එතකොට එයාගේ කර්මය හැදෙනවා බ්‍රහ්ම ලෝකේ විපාක පිණිස හැදෙනවා. කියන්නේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක දෙකේ නෙමෙයි බඹලව උපත පිණිස කර්මය හැදෙනවා. අපුඤ්ඤාභි සංඛාරේ. ඒක විපාක හැටියට යා මරණින් මත්තේ බඹලව උපත කරා යනවා. ඒකට පුඤ්ඤාභි සංඛාර පින් කරපු කෙනා දිව්‍ය ලෝක, මනුස්ස ලෝක දෙකේ උපත කරා යනවා. පව් කරපු කෙනා සතර අපාය උපත කරා විඥානේ හැඩගැහෙනවා. මේ දෙකම නැතුව ධ්‍යාන වඩපු කෙනා බඹලෝ උපත කරා හැදෙනවා. මේ විදිහට රූප අරූප මේ ලෝකවල උපත කරා හැදෙන්නේ. ඊළඟට පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි විදිහට මේ සංස්කාර සකස් වෙනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ විදියට රැස් කරගන්න කර්ම පොදිය විපාක දෙන ආකාර තුනක් මූලික වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. මොනවද ඒ ආකාර තුන? එකක් තමයි වැඩිම ප්‍රමාණයක් මේ ජීවිතේමයි කැරකිලා එන්නේ. ඒවට කියනවා ditta ධම්ම වේදනීය කියන. මේ ජීවිතේම විපාක විඳින්න සිද්ධ වෙනවා. දැන් දුස්සීල කෙනා ගැන කියනවා දුස්සීල කෙනා වැඩි වශයෙන් මේ ජීවිතයේ ditta ධම්ම වේදනීය වශයෙන්මයි එයාට බොහෝ විට අකුසලයේ කැරකෙන්නේ. උපපජ්ජ වේදනීය අපරාපරි වේදනීය විදිහටත් කැරකෙනවා. නමුත් මේ ජීවිතේ එයාගේ බොහෝ විට පින බලවත් නම් අකුසලී ටිකක් පස්සට යනවා. නමුත් මේ ජීවිතේම ditta ධම්ම වේදනීයව කැරකෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි දුස්සීල කෙනා ආර්ථික අතින් පිරිහෙනවා. බලන්න ওই බේබදුකමට, සල්ලාලකමට, සූදුවට දුරාචාරයට ඇබ්බැහි වෙච්ච අය බලාගෙන ඉන්නේද්දි පිරිහිලා යනවා. ආර්ථිකී පිරිහිලා යනවා. අන්තිමට හිඟමනේට වැටෙනවා. අන්න ditta ධම්ම වේදනීය විපාකයක්. දෙවැනි එක තමයි අපකීර්තියක් ඇති වෙන විශාල අපකීර්තියක් නින්දාවක් ඇති ඔය කොච්චර ටයිකෝඩ් දාලා කොච්චර හොඳ වාහනවල යන්න හැදුවත් කොච්චර නම්බුනාම තානාන්තර පෙන්නගෙන ඉන්න උත්සාහ කරත් දුස්සීල කෙනා කිරී අපකීර්තිය මේක හොරෙක් මේක මේ જાතියෙකෙක් මුම් බොරුවට මෙහෙමයි ඉන්න හදන්නේ කියලා මිනිස්සු අතර පැතිරලා යන්නේ නැද්ද? යනවා මුළු හැම තැනම මිනිස්සු කතා වෙනවා නින්දා අපහාස කරනවා. ඒක ditta ධම්ම වේදනීය විපාකයක්. කොච්චර උඩින් වහගෙන ඉන්න හැදියත් තමන් කරපු අකුසල් වල විපාක අනුව අපකීර්තිය සමාජي හැම තැනම පැතිරිලා යනවා. ඊළඟට දුස්සීල කෙනාට තනියෙන් පිරිසක් ඉස්සරහට යන්න බෑ. එයා මානසිකව ලොකු කම්පාවකට පත් වෙනවා මම ගැන මෙතන ඉන්න මිනිස්සු දන්නව ඇති. දැන් මගේ වැරදි එළි වෙයි. මම ගැන කවුරුත් කියයිද දන්නේ කීවොත් මං ඉවරයි. කොහොම හිතනවා. නිතර නිතර තමන්ගේ හිතේ වැඩ කරනවා මේක. නිකන් දෙතුන් දෙනෙක් කොහේ හරි කතා වෙනවා දැක්කොත් මෙයා හිතන්නේ ආ මං ගැන තමයි බොම් මේ කතා වෙන්නේ. මං ගැන කියනවත් දන්නේ මගේ අඩුපාඩු කියයිද දන්නේ ආන් මේ විදිහට මනසේ නිතරම මේවා වැඩ කරනවා මේක ඊළඟ විපාකෙ ditta ධම්ම වේදනිය බුදුරජාණන් වහන්සේ වදාලා පව් කරපු කෙනා සැඟවිලා පව් කරත් ගහක් යටට ගියත් ඇඳකට ගියත් නිදා ගන්න කොහේ ගියත් එයා ඇස් දෙක වහගත්තට පස්සේ චිත්‍රපටි පේනවා වගේ යාට පේන උඹ මෙහෙම එකෙක් උඹ මේවා කරා මේවා කරා මම මෙච්චර පව් කරලා තියෙනවා මම මෙච්චර වැරදි වැඩ කරා කියලා මේවත් පිටට පෙවුන් නැති වුණාට තමන්ගේ හිතින් තමන් විඳවනවා මේක ඊළඟ විපාකේ ඊළඟ එක තමයි දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා සිහි විකල් වෙනවා ඔබ දැකලා ඇති සිහි මුලා වෙලා ජරාවටපත් වෙලා තිරිසන් වගේ මැරිලා යනවා. එතකොට මේ මට්ට මේවා ඔක්කොම ditta ධම්ම වේදනීය විපාක. ඊළඟ එක තමයි මරණින් මත්තේ නිරය යනවා. එතකොට මේ සීල විපatti පහෙන් හතරක්ම ditta ධම්ම වේදනීයයි. ඔන්න අකුසල වල විපාක. මේ ජීවිතේ විපාකන එකයි පරලවට තියෙන නිරය යනවා කියන්නේ. ඉතින් ඒ නිසා අකුසල් කරපුවාම බොහෝ විට මේ ජීවිතේ විපාක ලැබෙනවා. ඒවට කියනවා ditta ධම්ම වේදනීය. සමහර අකුසලවල විපාක ඊළඟ ජීවිතයට එනවා. අනිවාර්යෙන් ඊළඟ ජීවිතේ විපාක දෙන කර්ම පහක් තියෙනවා. ආනන්තරී පාප කර්ම. ඊළඟ ජීවිතේ අනිවාර්යෙන් නිරේ උපත කරා යනවා කල්පයක් නිරේ. ඊළඟට තවත් කර්ම තියෙනවා නිවන් දකින්නකම් පස්සෙන් පන්නගෙන පන්නගෙන ඇවිල්ලා විපාක දෙන්න. එහෙම කර්මත් තියෙනවා. දැන් බලමු අපි දැන් ඔබ දැකලා ඇති කර්ම විපාක එනකොට කාටවත් පුළුවන් ද ඔබ බේර ගන්න? ධම්මපදයේ ගාථාවක තියෙනවා තමන් කරගත්ත කර්මවල විපාක එනකොට ගස් බෙනේක හැංගිලාවත් සාගරයේ මැදට ගිහිල්ලාවත් සාගර පතුරේ හැංගිලාවත් අහසේ හෝ පොළොවේ හෝ ගුහාවක හෝ ලෝකේ කිසිම තැනක සැඟවිලා හැංගිලා බේරෙන්න තැනක් නැහැ කියන කර්ම විපාකෙන්. අනිවාර්යෙන් ඒක විඳවන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ නමකටවත් මෙච්චර සාරා සංකීය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු බුදු කෙනෙකුටවත් කෙනෙක්ව කර්ම විපාකෙන් ගලවන්න පුළුවන්ද? බෑ පුළුවන් නම් තමන්ගේ මස්සිනා බේර ගන්න. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ මේ දේවදත්තගේ හිත තරම් වෙන කිසිම කෙනෙක්ගේ සිත තමන්ගේ හිතින් පිරිසිඳ බලලා නැහැ කියනවා. අනේ මේ පුද්ගලයා බේර ගන්න ක්‍රමයක් තියෙනවද? පුංචි හොදක් හරි තියෙනවද කියලා බැලුවා කියනවා නිරන්තරයෙන් විමස විමස ඒක මතු කරලා උදරට ඇදලා ගන්න. එහෙමවත් එකක් දැක්කේ නැහැ කියනවා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ කොච්චර බේර ගන්න උත්සාහ කරලා තියෙනවද? මාමණ්ඩීට මොකද උනේ? සුප්‍රබුද්ධ නිකම් බුද්ධත් නෙමේ සුප්‍රබුද්ධ කොහෙද ගියේ? නිරේ අවීචි මහා නිරේ ගියේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුර ඔබට මම කතාව කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් සාක්‍යයන් කපිල වස්තුපුර තමයි මේ සාක්‍යයන්ගේ ජනපදයේ අදත් ඔබට දඹදිව ගියාම මේ කපිල වස්තුපුරේ ශාක්‍යයන්ගේ ජනපදේ ශාක්‍ය බුදුරජාණන් වහන්සේට හදලා දීපු ආරාමේ තමයි නීග්‍රෝධාරාමය. එතකොට මේ මාලිගාවල් මේ ශාක්‍ය ජනපදේ ඔක්කොම ඒ විදිහට නටබුන් තියෙනවා. ඉතින් මේ ශාක්‍යයන් මීට පෙර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අවුරුදු 10000 ගානකට පෙර එක ආත්මයක එක ප්‍රදේශයක මේ පරපුරම ඉපදිලා ඉඳලා තවත් ප්‍රදේශයක් අල්ල ගන්න අදහසින් ගංගාවකට වස දැම්මා. ගංගාවකට සම්පූර්ණයෙන්ම වහ දැම්මා. මේ වස පානය කරලා මේ වස නිසා ඒ ගඟේ වතුර බීපු එතනින් පල්ලෙහා හිටපු විශාල පිරිසක් මරණයටපත් වුණා. දහස් ගාණක් මැරුණා. ඊට පස්සේ මොකද කරේ? මේ අය ගිහින් මේ පැත්ත අල්ලගත්තා. ඔන්න කරපු අකුසලෙයි. මේ අකුසල විපාකයට දුක් විඳලා නිරේත් ඉඳලා ඔන්න දැන් කැරකි කැරකි ඇවිල්ලා ඔන්න මනුස්ස ලෝකෙ ඉපදුණා. බුදුරජාණන් වහන්සේත් මේ පරපුරේ මව කුසක පහළ වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් ශාක්‍යයන්ගේ කුලේ. නමුත් මේ අකුසලේ කොයිතරම් පස්සෙන් ආවද කියන්නේ බලන්න අකුසලේ කැරකිච්ච හැටි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නේද්දී කොසල් රජතුමා තමයි මේ සැවැත් නුවර ප්‍රදේශය පාලනය කරේ. කොසල් රජතුමා ඒ කාලේ අන්තපුරේට කුමාරිකාවරු ගෙන්න ගන්නවා හතර වටෙම. කොසල් රජතුමා පඩවිඩයක් කැරියා. ඒ කාලේ ශාක්‍යයන් මොකද කරේ? බදු ගෙව්වා කොසල් රජතුමාට. කොසල් රජතුමා තමයි 12 මහා ජනපදයන් අතර ප්‍රබලම කෙනෙක් හැටියට හිටියේ. ඒ නිසා බදු ගෙව්වා. කොසල් රජතුමා පණවිඩයක් කැරියා තමන්ගේ අන්තපුරේට සාක්‍ය කුමාරිකාවක් එවන්න කියලා. නමුත් කොසල් රජතුමාට වඩා සාක්‍යයන් කියන්නේ මාන්නේ අධික පිරිසක්. ඒ අය හිතාගෙන හිටියා ඒ අය තමයි උසස්ම කුලය කියලා. ඒ වෙනකොට දඹදිව තිබ්බ උසස්ම කුල පරපුර තමයි සාක්‍යයන්. සාක්‍ය වංශිකයන්. සාක්‍ය වංශිකයන් මේ පණිවිඩේ ගියාට පස්සේ ශාක්‍ය වංශිකයෝ කල්පනා කරා අපේ කුමාරිකාවක් යවන එක සුදුසු නෑ. අපි බොහොම කුලවත් ඊට වඩා රජ කෙනෙක් වුණත් ශාස්ත්‍රීය කෙනෙක් වුණත් ඊට වඩා ටිකක් පහත කෙනෙක් තමයි ඔය කුසල රජතුමා. ඒ නිසා අපේ කෙනෙක් යවන එක සුදුසු නෑ කියලා කතාව. නමුත් යවන්නේ නැතුව ඉන්නත් බෑ. ඇයි රජතුමා දරුණුයි. ඔය මුල් කරගෙන යුද්ධ කරන්නත් පුළුවන්. සාක්‍යයන් විනාශ වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා මොකද කරේ? සාක්‍ය පවුලේ හිටිය මහානාම කියලා සාක්‍ය කුමාරයෙකුට ගිම ඒ සාක්‍ය මැදුරේ ඉඳලා දාසියෙකුට ඉපදිච්ච දුවෙක් හිටියා. දාසියෙකුට දාව ඉපදිච්ච සාක්‍ය කුමාරයෙකුට පියා වෙච්ච දාසියෙකුට දාව ඉපදිච්ච කෙනෙක්. එතකොට ඒ කාලේ මාලිගාවලත් ඒවා තිබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ඉපදිච්ච කෙනාගේ නම තමයි වාසබ කත්තිය. එතකොට පිරිසිදු ශාක්‍ය වංශික නෙවෙයි. දාසියෙකුගේ කුසේ ඉපදිච්ච ශාක්‍ය ලේ තියෙන කෙනෙක්. මේ අය කල්පනා කරා අපි යවමු මෙයාව. සාක්‍ය කෙනෙක් කියලා මෙයාව යවමු කිව්ව අපේ පිරිසිදු සාක්‍යයක් යවන්නේ නැතු. කොසල් රජතුමාට සැකයකුත් හිතුණා. රජතුමා මොකද කරේ? ආයෙමත් පණවිඩයක් එව්වා. සාක්‍යයන් එක්ක එක මේසේ ආහාර ගන්න, එකට කෑම බීම කන බොන, එකට වැඳුම් පිදුම් කරන, එක මට්ටමේ ඉන්න කෙනෙක්ම එවන්න ඕන කියලා පණවිඩයක් එව්වා. ඊට පස්සේ සාක්‍යයන් මොකද කරේ? කපටිකමට එදා පිටත් කරලා යවන දවසේ අර වැඩකාර වාසබ කට්ටියට හොඳට ඇඳුම් අඳලා අර සාක්‍ය කුමාරවරු එක්ක එක මේසේ තියලා කෑමත් කවලා අරයට පේන විදිහට මේ පිටත් කරලා ඇරියා. දැන් රවට්ටලා පිටත් කරලා ඇරියා. ඇරියට පස්සේ දැන් ඔන්න කොසල් රජතුමා අගබිසව තනතුරට බොහොම ලස්සන කෙනෙක් අගබිසව හැටියට තියාගත්ත 500ක් අන්තපුරේ කාන්තාවන්ගේ අග බිසව තනතුරට පත් පාසබ කත්. ඉතින් දැන් අනිත් අයටත් දරුවෝ හිටිය සමහර අන්තපුරේ ඒ බිසවුන්ට ඒ අතරේ වාසබ කත්තියාටත් උන්න දරුවෙක් ලැබුණා. කවුද ලැබිච්ච දරුවගේ නම? විඩූඩබ. විඩූඩබ කියන කුමාර. ඉතින් දැන් මේ අනිත් කොසල් රජතුමාගේ අනෙක් අන්තපුරේ ඉන්න දැන් කාන්තාව තමන්ගේ පිය රජතුමාලා බලන්න තමන්ගේ මව් පරපුර බලන්න යනවා. වාසබ කත්තියා නෙමෙයි පැත්ත පළාතේ යන්නේ. ඇයි දන්නවා එහෙ ගියාම සැලකිලි නෑ. මේවා ආරංචි වෙන්නත් පුළුවන්. ඉතින් මේක වහගෙන හිටියද? ඔය ඉන්න අතරේ දැන් විලූඩබ කුමාරයා ටික ටික ලොකු මහත් වෙද්දී කියන්න පටන් ගත්තා. දැන් අනිත් අයගේ නම් අම්මලා තාත්තලා ආච්චි අම්මලා සීයලා එනවා බලන්න. ඒ අය කෑම බීම අරගෙන එනවා. අපි බලන්න කෝ අම්මගේ පවුලේ අම්මගේ පරපුරේ කිසිම කෙනෙක් නැහනේ. අපිව බලන්න ඉන්නේ අර එහෙම කියලා කියන්න ගත්තා. ඊට පස්සේ ඉතින් බොරු කිය කිය රවට්ටගෙන හිටියා අපේ අම්මලාගේ පවුලේ අය ගොඩාක් දුර ඉන්නේ ඒ අයට එන්න අමාරුයි පුතේ කිය කී හිටිය. දැන් මේ ළමයා ටිකක් ලොකු මහත් වුණාට පස්සේ දැන් අවුරුදු 16 17 වගේ වුණාට පස්සේ ආයෙමත් ඇවිටිලි කරා මට ඕනේ අම්මගේ නෑදෑයෝ බලන්න යන්න. ඒ වෙලාවෙත් කොහොම හරි නවත්තගත්ත බොරුවක් කියලා. අන්තිමට මොකද කරේ? අවුරුදු 20 වගේ වෙනකොට ආයෙමත් බල කරා එපා කියද්දි නෑ මම යනවා කිව්වා. මම ගිහිල්ලා කොහෙන් හරි හොයාගෙන එනවා කිය ඔය දෙමව්පියෝ බලලමයි කිව්ව මං එන්නේ. දැන් නවත්ත ගන්න බෑ වාසබ කත්තියා මොකද කරේ ඉක්මනට ලියුමක් ලියලා සේවකයෙක් අතේ පිටත් කරලා ඇරියා ඔන්න විඩූඩබ කියන කුමාරයා එපා කියද්දි එනවා සාක්්‍යංග නෑදෑයෝ බලන්න ආවට පස්සේ මේ රහස් එකක්වත් එලි කරන්න එපා එලිකොරොත් ලොකු විනාශයක් වෙන්නේ ඒ නිසා සාක්‍ය කුමාරයෙක් විදිහටම පිළිගැනීමක් කරලා පිළිගැනීමේ උත්සවයක් තියලා පිළි අරගෙන පිටත් කරලා එවන්න කියලා ඔන්න හොරෙන්ම ලියුමක් ආවා ඉතින් ඒ ඉවන වෙලාවේ මොකද කරේ? දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඔන්න විඩුඩබ කුමාරයා තමන්ගේ පිරිසත් එක්ක පිටත් වුණා අම්මගේ පරපුරේ ඥාතීන් බලන්න සාක්‍යම් බලන්න කපිලවස්තුපුරේට. ගියාට පස්සේ මොකද කරේ? සාක්‍යයන් මොකද කරේ? දැන් ඔක්කොම ඉන්නවා වැඩිහිටියෝ. ඉතින් විඩුඩබ කුමාරයා ගිහිල්ලා බැහැලා උත්සවයක් හැටියට සංවිධානය කරලා තිබුණා. වැඩිහිටි සාක්‍යයන් ඔක්කොටම වන්දනා කරා කුමාරයා. බැහැලා වන්දනා කරා මේ ඉතින් අපේ නෑදෑයෝනි කියලා වන්දනා කර කර ගියා. එයා වන්දනා කරලා ඉවර වුණාට පුංචි සාක්‍ය පොඩි ළමයෙක්වත් වඳින්නේ නෑ දැන් එයාට. මෙයා බැලුවා මොකද මේ? දැන් එයාට වඩා වැඩි මහල් අයට වැන්දට පොඩි අයවත් වඳින්නේ වඳින්න එපා කියලා. මේ පහල කෙනෙක්. අන්තිමට දැන් මේකත් හිතේ තියාගත්තා. ඊට පස්සේ දැන් ඔන්න උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඉතින් හොඳට ආසනයක එහෙම ඉඳවලා දැන් සලකනකොට තේරුණා ටික ටික මොකක් හරි රහසක් මෙතන තියෙනවා. අන්තිමට එදා දවසේ ඔක්කොම උත්සව වලට සම්බන්ධ වෙලා මම යනවා කියලා ඉතින් ඔක්කොටම කතා බහ කරලා බිඩූඩව පිටත් වුණා. පිටත් උනේ තමන්ගේ කඩුවයි ආභරණිකුයි අමතක කරලා ගියා. ටික දුරක් ගිහිල්ලා Tamanට හිතවත් සේවකයෙක් අහපව් එව්වා බලාගෙන ඉන්න කියලා තොරතුරු අරගෙන අරකත් අරගෙන. මග නතර වුණා. එනකොට දැන් මොකද කරන්නේ සාක්‍ය? අර ඉඳගෙන හිටපු තැන් හොදනවා. මේ වැඩකාරියෙකුගේ කැවිල්ලා මේ අපේ මේ පහල කුලේක කැවිලා මේ අපේ ආසනවල ඉඳගත්තා කියලා කෙල ගගහ බැන බැන හොදනවා දැන් කිරි වලින් නාවනවා ඉඳගත් ආසන හොදනවා. දැන් මේවා ඊට පස්සේ ඇවිල්ලා ඇහුවා මොකද්ද මේ ඇයි මේ කියලා ඇහුවා. ඊට පස්සේ බරින්න පටන් ගත්ත මේ එනවා මහලකුවට මේ මෙහෙමයි අපි දන්නේ නැද්ද කියලා ඔන්න විස්තරේ කිව්වා. දැන් මෙයා ගිහිල්ලා මේක කිව්වා විදුඩබ කුමාරයාට. ඒ කියපු වෙලේ ඉඳන් ද්වේෂය ඇති වුණා හරි මං දෙන්නම්. මම රජ වුණාට පස්සේ එකෙක් නෑර විනාශ කරලා ලේ වලින් හොදනවා කියව සාක්ෂි පරපුර. දැන් ඔන්න හිතේ द्वේෂය හටගත්. ඊට පස්සේ දැන් ගියා ගිහිල්ලා ටික කාලෙකින් පිය රජතුමාව පන්නලා රජකමටපත් වුණා ඔන්න විදුඩබ රජ වුණා. රජ වෙලා ඉස්සල්ලාම මොකද කරේ අර වෛරය හිතේ තියාගෙන හිටියා හිතේ තියාගෙන ඉඳලා සේනා සංවිධානය කරගෙන සාක්‍යං එකෙක් නෑර පෙති පෙති කපලා විනාශ කරලා ලේ වලින් කපිල වස්තුව හොදනවා කියලා ඔන්න පිටත් වුණා. විශාල යුද සේනාවක් අරගෙන. එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉඳලා මේ සිදුවීම දැකලා උන්වහන්සේ 이르දියෙන් වැඩම කරලා ඒ යන පාරේ හොඳට ගස් සෙවණ තියෙන ලොකු අතුපතර විහිදිච්ච ගහක් තියෙද්දි ඊට ටිකක් එහා කාස්ටක අවුවේ තියෙන කොළ නැති ගහක් යට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. විඩූඩව කුමාරයා පිරිසත් එක්ක යද්දී බුදුරජාණන් වහන්සේ මේ අවු කාස්ටකේ වැඩ ඉන්න ආකාරය දැකලා ඉක්මනට ගිහින් වන්දනා කළා. වන්දනා කළා කියයිට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි මේ අවුවේ? මෙච්චර මේ හේවන තියෙන ගහක් තියෙද්දී ඇයි ඇහුවා මේ කොළ නැති මේ කනාටු වෙච්ච ගහක් යට ඉඳගෙන ඉන්නේ අවුයි. බුදුරජාණන් වහන්සේ වදාලා විදුඩබ මගේ ඥාතීන්ට විපතක් වෙන්න යන වෙලාවේ කොහොමද ඇහුවා තථාගතයන් වහන්සේ ගස් සෙවනකට වෙලා විවේකීව වැඩ ඉන්නේ. ඒ වෙලාවේ විදුඩබට තේරුණා මේ කියන්නේ නම් මේක කරන්න එපා කියන එකමයි. බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරලා ආදීනව පැත්ත පෙන්නලා ධර්මයේ දේශනා කරා විදූඩබ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමන්ගේ සේනාවත් අරගෙන අහපව් ගියා. ආයෙමත් ආවා කොසල් ජනපදයට. අවිල්ලා ටික දවසක් ඉන්නකොට දැන් ඔවා කේලම් කියන ඇත් ඉන්නවනේ. දැන් අවුස්සනයි ඉන්නවා. අහනවා ඇයි ඔබ ඔබතුමා බයද? දැන් කිව්වනේ අර මරනවා කිව්වා විනාශ කරනවා කිව්වා. මෙච්චර නිඳා කරලා තියෙද්දි ඔබතුමාර ඉඳගත් ආසනයත් හොදලා තියෙද්දි ඇයි මේ ඔබතුමා වගේ මෙච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක් ඔය නිහඬව ඉන්නේ දැන් අවුස්සන වටේ ඉන්න පුරෝහිතවරු දෙවනි වතාවෙත් මොකද කරේ ආයෙමත් සේනා සංවිධානය කරා සේනා සංවිධානය කරලා ආයෙත් පිටත් වුණා යුද සේනාව අරගෙන එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගිජ්ජකූට පර්වතේ එදා මේ සේනාව දැන් කොසල් ජනපදයෙන් පිටත් වෙලා රජගහ නුවර හරහා තමයි යන්න තියෙන කපිලවස්තුපුරේට. ඒ යද්දි බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පාර්වතී ඉඳන් උන්වහන්සේගේ 이르දි බලයෙන් අදිෂ්ඨාන කරා ගල් තලාවක් මත මේ කරත්ත ඔක්කොම 이르දි බලෙන් එරෙන්න අදිෂ්ඨාන කරා. ඔබට අදත් ඒක මහා පුදුමාකාර විස්මයජනක දෙයක් මීටර් 300ක් 400ක් දිගට ගල් තලාවක ඒ කරත්ත අඩියක් එකහමාරක් පොළවේ එරිච්ච ලකුණු ටික දිගට තියෙන අදත් ඒ ගල් තලාවේ. මහා පුදුමාකාර ඒක එතන ගිහින් බලද්දි පුදුමාකාර මේ ඇඟේ ලෝම් දැහ ගන්නවා ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානෙ බලද්දි. කියන්නේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරද්දී හරියට මඩ ගොඩක කරත්තයක් එරෙනවා වගේ ගලේ එරුනේ. විශාල ගල් තලාවක් මත ඒ සැනින් කරත්ත ටික පොළව ඇතුළට එරිලා හිර වුණා කරත්ත 500ක්. දැන් කරත්තයක්වත් හොල්ල ගන්න බෑ. අන්තිමට මොකද කරේ විඩූඩම හොයලා බැලුවා ආරංචි වුණ අන්න බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ වැඩ ඉන්න. ඉක්මනට සේනාව අරගෙන ගිහින් වන්දනා කරා. ස්වාමීනි අපේ රත එකක්වත් හොල්ල ගන්න බෑ ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා යුද්ධයක් කරන්න ගිහින් මේ මිනිස් ජීවිත විනාශ කරගෙන මොකක්ද ඇහුව මේකේ තියෙන අර්ථය කියලා ද්වේෂයේ ආදීනව පැත්ත සිහි කරලා ධර්ම දේශනා කරා කරලා අහපව් හරෝල ඇරියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දෙවනි වතාවෙත් ඔන්න අහපව් ගියා. ගිහින් හිටියට ආයෙමත් දැන් කට්ටිය අවසනවා. ඔය බුදුරජාණන් වහන්සේ නෑදෑකමටයි ඔය එපා කියන්නේ. ඔබ වහන්සේ මොකද ඇහුව ඔච්චර මේ ඒ අයට නිකන් දෙවනි වෙන්නේ. ඔබ වහන්සේ මෙච්චර ප්‍රදේශයකට අධිපති රජ කෙනෙක්. ඔබ වහන්සේට ඔය කරපු නින්දාවට නම් පලි ගන්න ඕනේ කීකේ දැන් ඔන්න අවුස්සනවා. තුන්වෙනි වතාවේ ආයෙමත් සේනා සංවිධානය කරගෙන පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ බැලුවා කරන්න දෙයක් නැහැ. තමන්ගේ නෑදෑය වුණත් ඥාති පරපුර වුණත් කරන්න දෙයක් නෑ පෙර අකුසලයක් ගංගාවකට වහදාලා විශාල පිරිසක් මරණයටපත් කරලා ඒකේ කර්ම විපාකයක් තමයි මේ එන්නේ. දෙපාරක් බේරන්න හැදුවත් තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. විඩූඩබ පිරිස අරගෙන ගිහිල්ලා කපිලවස්තුපුරයට ගියා. ගිහින් ඒක හරිම සංවේදනීය සිදුවීමක්. ශාක්‍ය කුමාරවරු කිසිම කෙනෙක් එක ආයුධයක්වත් අතට ගත්තේ නැහැ. ශාක්‍ය කුමාරවරු කියා හිටියා කිසිම කෙනෙක් විඩූඩබට එරෙහිව යුද ප්‍රකාශ කරන්න එපා කිව්වා. කිසිම කෙනෙක් එක ආයුධයක්වත් අතින් උස්සන්න එපා කිව්වා. එක අතක්වත් උඩට උස්සන්න එපා කිව්වා. අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කුලේකයි අපි යම් හේතුවකින් ආයුධයක් අතට ගත්තොත් ඒක බුදුරජාණන් වහන්සේට නින්දාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගෞරවය අපි තියාගෙන තුනුරුවන් ගුණ සිහි කරගෙන අපි සියලු දෙනාම ජීවිත පූජා කරමු කියලා සියලු දෙනාම අදිෂ්ඨාන කරගෙන නිහඬව හිටියා. අර निराවිද ආයුධයක්වත් අත්තට ගත්තේ නැති. ඇවිල්ලා යුද සේනාව ඇවිල්ලා අහන ඔබලා සාක්කියන්ද කියලා අහනවා. බොරු කියන්නේ නැහැ. ඔව් කියනවා. ඒ වෙලාවේ පෙති පෙති කපලා මරනවා. උඹලා සාක්කයන් දහනවා. ඔව් කියනවා තුනුරුවන් සිහි කරේ. මේ විදිහට දහස් ගාණක් මුළු සාක්කේ පරපුර නෑදෑය ඔක්කොම කපලා මරලා මුළු ලේවලින් මේ පැත්තම ලේවලින් හේතු. අන්න බලන්න කර්ම විපාක පස්සෙන් එන හැටි. එතකොට බුදුරජාණන් වහන්සේටවත් තමන්ගේ ඥාතින්ව බේර ගන්න පුළුවන් වුණාද කර්ම විපාකේ? බැරි වුණා. දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ උනත් දැක්ක මේ කර්ම විපාකයක්. බේරිලා ගිය අවස්ථා කීපයක් කර්ම විපාකයක් බව දැනගත්තා. උන්වහන්සේකට නිර්භීතව මුණ දුන්නා. අන්න බලන්න කර්ම විපාක. දැන් අපි දන්නවද අපේ පස්සේ මොනවා කැරකිලා එනවද කියලා? අන්න ඒකයි තියෙන භයානකකම. අපි මහා ලෝකුවට ජීවත් වෙන්නේ අපි හිතනවා අපිට කරදර නැහැ අපි මෙහෙම ඉන්නවා අපි සිල් රකින්නවා අපි භාවනා කරනවා අපි දන් දෙනවා අපිට මොකුත් නැහැ කියලා හිතාගෙන නමුත් දැන් අපි මේ ජීවිතේ කොච්චර හොදට හිටියත් අපි මේ ජීවිතේ කොච්චර ಗುಣධර්ම රැක්කත් මේ ජීවිතේ කොච්චර අපි යහපත් ජීවිතයක් ගත කරත් පෙර ජීවිතවල කරපු අකුසල් අපි කරා එන්න බැයිද පුළුවන් ඒවැ විපාක අපි පස්සේ එන්න පුළුවන්. කොච්චර අපි යහපත් විදියට හිටියත් නිന്ദා අපහාස විඳින්න සිද්ධ වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ සාරා සංකීය කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ බුද්ධත්වයට පත් වෙලා. ඒත් මොකද කරේ අර සුන්දරී පරිබ්‍රාජිකාව මරලා ජේතවනාරාමේ හංගලා අන්තිමට මහා නින්දාවක් කරගෙන මලකුණ ඇඳක තියාගෙන ජේතවනාරාමේ ඉස්සරහා පෙළපාලි ගියා. බේන් බුදුරජාණන් වහන්සේගේ බේන් රහ මේ ශ්‍රාවකයන්ගේ වැඩ කීවා මේ සිවුරු පොරෝගෙන කරන වැඩ. ගෑණියෙක් මරලා හංගලා කීවා මේ විනාශ කරලා. මේවා තමයි කීවා මොන් කරන්නේ කී බැන බැන මිනිස්සු අවුස් අවුස් ගියා. අන්තිමට කිසිම හාමුදුරු නමකට මාර්ගපල්ලාභිත කිසිම හාමුදුරු කෙනෙකුට පින්ඩ පාත යන්න බෑ. ජේතවනාරාමෙන් එළියට බහින්න බෑ මිනිස්සු බයිනෝ. බලන්න ස්වභාවය. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට ඇවිත් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ ප්‍රදේශය අතහැරලා යමු කීවා. පිණ්ඩපාත යන්න බෑ කියලා මේ මිනිස්සු බයිනවා කීවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය එහෙට ගියාට පස්සේ එහෙ මිනිස්සුත් ওই වගේ දෙයක් කරොත් මොකද කරන්නේ? ඒක නෙවෙයි ආනන්ද. ආනන්දේ මේක තමයි කිව්ව අටලෝ දහම්. ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක් යස ආයස ඕවා ලෝකේ කැරකිලා එනවා. තම තමන් කරපු කර්ම විපාක අනුව කැරකිලා එනවා. ඒවා එද්දී ඒවට අභීතව මූණ දීලා ඒවා ජය ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඕක දවස් 7යි කීව තියෙන්නේ හොඳට ඉවසීමෙන් ඉන්න කියලා උන්වහන්සේ ගාතාවක් කියලා දුන්නා. යම් කිසි කෙනෙක් අභූතයෙන් නිඳා පහස කරනවා නම් මේ ගාථාවෙන් උත්තර දෙන්න කියලා ගාථාවක් කියලා දුන්නා. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත යනකොට මිනිස්සු වට කරගෙන බහිනවා ආන්ගෙනවා කියලා බනිනවා. ඒ බනිද්දි මේ රහතන් වහන්සේලා මේ ගාථාවෙන් උත්තරේ දුන්නා. මිනිස්සු ටිකක් බය වුණා මොකද මේ? දවස් 7ක් යනකොට ඒ අයගේ කටවල් වලින්ම එලි වෙලා ඇත්ත එලි වෙලා ගියා. ඉතින් ඒ නිසා ඕක තමයි ලෝක ස්වභාවය. කර්ම විපාක කියන ඒවා කොයි විදිහට කැරකිලා එනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා අචින්තියයි. හිතලා අවසන් කරන්න බෑ. දැන් අපි ගත්තොත් මේ ජීවිතේ විපාක දෙන කර්මත් තියෙනවා. ඊළඟ ජීවිතේ විපාක දෙන කර්මත් තියෙනවා. ඊළඟට නිවන් දකින්නකම්ම පස්සෙන් පන්නගෙන පන්නගෙන කර්ම විපාක පස්සෙන් එන ඒවත් තියෙනවා. ඒ නිසා මේ කර්මය කියන්නේ භයානක දෙයක්. මේකෙන් ගැලවෙන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද කර්මයෙන් ගැලවෙන මාර්ගය? ආර්ය ෂ්ටාංගික මාර්ගය. ඒකට කියනවා කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. ආර්ය ෂ්ටාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා. කර්මයෙන් නිරුද්ධ කරන කර්මයෙන් ෂය කරන කර්මයෙන් ගැලවිලා යන ප්‍රතිපදාව තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලදී කොහොමද කර්මයෙන් ගැලවෙන්නේ? දැන් අපි කර්මය ගැන කතා කරා. කර්මයේ හැදෙන ස්ථාන හයක් කතා කරා. කර්ම විපාක දෙන ක්‍රම තුනක් කතා කරා. දැන් කතා කරන්නේ කර්මයෙන් නිදහස් වෙන ක්‍රමය කම්ම නිරෝධය ඒ තුල තමයි කර්මය අහෝසි බවට පත් වෙන්නේ. දැන් අපි අහෝසි කර්ම කියලා කොටසක් කතා කරන්නේ. ඒතර කර්මය අහෝසි වෙලා යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. දැන් ඒක වෙන්නේ මෙහෙම. ඔන්න කෙනෙක් මේ ජීවිතයේ තුල සීල සමාධි ප්‍රඥා වඩලා සෝතාපන්න ඵලයටපත් වෙනවා. දැන් සෝතාපන්න වෙච්ච කෙනා සතර අපායේ උපදින සියලු කර්ම ප්‍රහාණය කරනවා. අන්න ඒවා ඔක්කොම අහෝසි වෙලා යනවා. නිරේගාමී කර්ම අහෝසි වෙනවා. තිරිසන් ලෝක යන කර්ම අහෝසි වෙනවා. പ്രേත ලෝකේ අසුර අපාය යන කර්ම අහෝසි වෙලා යනවා. ඒවා ප්‍රහාණය වෙනවා. නතේ භවං අට්ඨමං ආදියන්ති. ආත්ම භාව හතකින් එහා උපත කරා යන්නේ අටවෙනි භවයකට යන්නේ. එතකොට ආත්ම භාව හතෙන් එහා විපාක දෙන්නේ යම්තාක් කර්ම තියෙනවනම් ඒවා ඔක්කොම ප්‍රහාණය වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකට පෙන්නනවා. දවසක් බුදුරජාණන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා 509ම සෝතාපන්න වෙච්ච භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ මහ පොළොවේ තියෙන පුංචි ගල් කැට හතක් ගත්තා. පුංචි ගල් කැට හතක් අරගෙන උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ මත තියලා භික්ෂුන් වහන්සේලාට පෙන්වනවා මහණෙනි මේ ගල් කැට හත දකින්නවද ඇහුවා. ස්වාමීනි එහෙමයි කිව්වා. මහණෙනි යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට මේ සංසාරේ අනාගතේ විඳින්න තියෙන කර්ම විපාක ටික මෙන්න මේ ගල් කැත හට වගේ පුංචි කියවා. මේ වගේ කියෝ අනාගතේ සෝතාපන්න කෙනෙකුට විපාක දෙන්න තියෙන කර්මය. ඔබ ප්‍රහාණය කරපු ප්‍රහාණය කරලා අවසන් කරපු නිදහස් වෙච්ච කර්ම විපාක ටික අර හිමාල කන්දටත් වඩා විශාලයි කියලා. මේක තියෙනවා සංයුත්ත නිකායේ දේශනාවක. එතකොට සෝතාපන්න කෙනෙක් ප්‍රහාණය කරලා අවසන් කරපු කර්ම විපාක හිමාල කන්දටත් වඩා විශාලයි කීවා. අනාගතේ ගෙවන්න තියෙන කර්ම අර පුංචි ගල් කැට හත වගේ උපරිම ආත්ම හතයි. එතකොට බලන්න සෝතාපන්න වෙච්ච කෙනා කොච්චර කර්ම ප්‍රමාණයක් අහෝසි කරලා ප්‍රහාණය කරලා දානවා. එතකොට මේ හැකියාව වෙන්නේ මොන මාර්ගය තුලද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට එයා සකදාගාමි වෙනවා. තවදුරටත් ධර්මයේම නුවණින් විමසමින් බණ භාවනා කරලා සකදාගාමි වෙනවා. සකදාගාමී කෙනා කාම ලෝකේ එක් වතාවයි එන්නේ. එතකොට එතනින් එහා විපාක දෙන්න තියෙන යම්තා කර්ම තියෙනවා නම් ඒවා ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා. එක වතාවයි කාම ලෝකේ උපදින්නේ. අපි හිතමු යා තවදුරටත් භාවනා කළා අනාගාමී වුණා. අනාගාමී වුණාට පස්සේ කාම ලෝකේ උපදින්න තියෙන සියලුම කර්ම ප්‍රහාණය කරලා දානවා. එතකොට කාම ලෝකේ ආයේ උපත කරා එන්නේ නැහැ. කාම ලෝකේ උපදින්න තියෙන සියලු කර්ම ප්‍රහාණය වෙලා යනවා. අනාගාමී කෙනා සුද්ධාවාස බඹලෝ ඉපදිලා පිරුණන් පාන. කෙනෙක් මේ ජීවිතේම සියලු කර්ම ප්‍රහාණය කරලා දාන. කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්තා ආයතිකේ බවස්මි. පැරණි කර්ම ඡේ කරලා දානවා. නවන් නත්ති සම්භවං ආයමත් අලුතින් කර්ම හදෙන්නෙත් නෑ යාතුරු. විරත්ත චිත්තා ආයති කීබ ආයමත් අනාගත උපතක් පිණිස කර්මයක් සකස් වෙලා නැහැ. එයාගේ හිත පිහිටල නැහැ. නිබ්බන්ති දිහිරා යථායම් පදීපෝ. එයා හරියට පහනක් නිවිලා යනවා වගේ නිවන කරා යනවා. තේකීන බීජ අවිරුල් හිච්ඡන්ද හරියට බීජයක තියෙන පැලවෙන ස්වභාවය නැති වෙලා ගියා වගේ. රහතන් වහන්සේලා පින්වන් පාන්නේ. එතකොට කෙනෙක් අරහත්ත්වයටපත් වුණා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරලා සියලු කර්ම ප්‍රහාණය කරපු කෙනෙක්. අන්න බලන්න එතකොට ඔන්න ඔය විදිහට තමයි කර්මයෙන් නිදහස් වෙන්න තියෙන්නේ. කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව යන්න තියෙන ওই ක්‍රමය. එහෙම නැතිනම් මහා භයානක අනතුරක් තියෙනවා. ඔබ බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා කම්ම විභංග කියන සූත්‍රය. මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නා මේ ජීවිතේ දන් දෙනවා. සිල් රකිනවා. යහපත් ජීවිතයක් ගත කරනවා. පින් කරගෙන ඉන්නවා. නමුත් මරණින් මත්තේ යා නිරේ උපදිනවා කියන එකත් සිද්ධ වෙන්න පුළුවන් කියලා. මොකද්ද ඒකට හේතුව? සෝතාපන්න වෙලා නැහැ. පින් කරගෙන සිල් රැකගෙන හිටියත් එයා මේ ජීවිතයේ කරපු පින් අභිබවාගෙන පෙර කරපු අකුසලයක් මතුවලා විපාක දෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ හැඳින්නුවා කුසල් මැඩලන අකුසල් කියලා දේශනා කරා. කියන්නේ මේ ජීවිතේ කරපු පින් දහම් කුසල් දහම් මැඩලගෙන යටපත් කරගෙන පෙර ජීවිතේ කරපු ඊට වඩා මහා බලවත් අකුසලයක් මතුවලා විපාක දීලා නිරේ යන්න පුළුවන්. ඒ නිසා මහණෙනි සෝතාපන්න වෙන්න මහන්සි ගන්න කියනවා. අන්න එතකොට සෝතාපන්න නොවි කොච්චර පින් දහම් කර කර අපි හිටියත් අපි දන්නේ නැහැ මරණ මොහොතේ අර පින් යටපත් වෙලා මොන අකුසලයක් මතුවේද කියලා. ඒකයි දේවතානුස්සතියක් වැඩිීමේ රැකවරණේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නා මේ ජීවිතේ සමහර විට දන් දෙන්නෙත් නැහැ, සිල් රකින්නෙත් නැහැ. ඔය ජීවත් වෙන අපිට ඕනේ නැති පිනක් නැහැ කියලා ඔහේ ඉන්නවා. නමුත් එයා මරණින් මත්තේ දිව්‍ය ලෝක යන්නත් පුළුවන් කියලා. ඒකට හේතුව තමයි කිව්වා මේ ජීවිතයේ අකුසල් කරාට ඒ අකුසලයට වඩා පෙර ජීවිතයක කරපු බලවත් කුසලයක් මතුවෙලා විපාක දෙනවා. ඒකට කිව්වා අකුසල් මැඩලන කුසල් අර කරපු අකුසලේ මැඩලගෙන යටපත් කරගෙන පෙර කරපු කුසලයක් මතුවෙනවා. එතකොට ඒ අවිනිශ්චිතභාවයේ තියෙන කාටද? මාර්ගඵල අවබෝධ නොකරපු කෙනාට තමයි ඒ අවිනිශ්චිතභාවයේ තියෙන කොහේ යයිද දන්නේ කියන. අන්නේ නිසා යම් කිසි කෙනෙක් අඩුම තරමින් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහ ඊටාම සියුම් හරි පිහිටගෙන සද්ධානුසාරී වුණා නම් එයාට ওই අනතුරු නෑ. යම් කිසි කෙනෙක් ධම්මානුසාරී වුණා නම් එයාටත් ඒ අනතුරු නෑ. ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා සබ්දානුසාරි ධම්මානුසාරි ශ්‍රාවකයන් අනිවාර්යෙන් සෝතාපන්න වෙනවාමයි. තතර අපායෙන් නිදහස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දේශනා කරා. ඒ අය අපාය උපදිනවා කියන එක නේතන් ඨාණං විජ්ජති. කවදාවත් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ කියෝ. ඒ නිසා ඔන්න එකම එක රැකවරණයයි තියෙන කර්මයෙන් බේරෙන්න. දුවලා බේරෙන්න පුළුවන් ද කර්මයෙන්? පුළුවන් නම් දැන් අපිත් දුවන්න පටන් ගන්න දැන් ගොඩක් කල්. දුවලා බේරෙන්නත් බෑ. කෑ ගහලා අඬලා බේරෙන්න පුළුවන්ද? ඒත් බෑ. ඊළඟට වෙන බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ බුදුරජාණන් වහන්සේ ගල් ගුහාවක හැංගුණත් අහසේ හැංගුණත් මුහුදේ ගිහින් හැංගෙන්න තැන් හෙව්වත් කොහේ හැංගුණත් හැංගෙන්න බෑ බලන්න සුප්‍රබුද්ධට වෙච්ච දේ බුදුරජාණන් වහන්සේ පාරේ වඩිද්දී සුප්‍රබුද්ධ රජතුමා මොකද කරේ? පිරිස අරගෙන ගිහිල්ලා පාර හරස් කරා. හරස් කරලා නිନ୍ଦා පහස කරන්න පටන් ගත්තා. මගේ දුව විවාහ කරගෙන තනි කරලා දාලා කැලේ පැන්නා කියලා බනින්න පටන් ගත්තා. ඊට පස්සේ මගේ පුතාව පැවිදි කරලා වෛරක්කාරී කරා කියලා ඔන්න බැලගෙන බැනගෙන ගියා. දැන් ඔන්න බනිනවා. බුදුරජාණන් වහන්සේ ඒ මග යන්න හැදුවා. ඒ මග යන්න දුන්නේ දැන් මග හරස් කරලා පාර හරස් කරලා බනින්න නිඳා කරන්න පටන් උන්වහන්සේ වෙන පාරකින් හැරිලා ගියා. මේක බුදු කෙනෙක්ගේ මග ඇහිරීම විශාල අකුසලයක්. දැන් බුදුරජාණන් වහන්සේ හැරිලා ගියාට පස්සේ දැන් ඕක කරේ බීලා. මජ්ජ පමා අන්න ප්‍රමාදයයි සිහි මුලාවයි ඔක්කොමත් එක්ක බීලා බේබදුකමෙන් තමයි දැන් බැන බැන හිටියේ පාර හරස් කරගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ හැරිලා ගියාට පස්සේ හිතට ටිකක් බය හිතුණා. සේවකයෙකුට කීවා තමන්ගේ රාජපුරුෂයෙකුට කීවා ගිහින් අහගෙන ඉඳපන් කිය මොනවද බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා මං ගේන. ඉතින් බුදුරජාණන් වහන්සේ ටිකක් ගිහින් ඒ ළඟ අහල ගහක් යට වැඩ හිටියට පස්සේ ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එව ස්වාමීනි සුප්‍රබුද්ධ රජතුමා තථාගතයන් වහන්සේගේ මග වැලකුවා මේක භයානක අකුසලයක් නේද බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය තව දවස් 7ක් ඉක්ම යන තැන 7 වෙනි දවසේ සුප්‍රබුද්ධ රජතුමා ඔය මහල් 7ක් තියෙන ප්‍රාසාදයේ පහළ මහලේ පඩිපෙළ ළඟදී පොළවේ ගිලිලා නිරේ කරා යනවා. ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක් කියව මේ අකුසලේ විපාක හැටියට. දවස් 7යි කියව තව ජීවත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක් නැහැ. දැන් මේක අර සේවකයා අහගෙන ගිහිල්ලා ඉක්මනට කණේ තිබ්බා. කණේ තිබ්බට පස්සේ සුප්‍රබුද්ධ රජතුමා කල්පනා කරා දැන් මම කරන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ බොරුවක් බවට පත් කරනවා. එතකොට නිකම්ම බොරුකාරයෙක් කියලා සමාජයට ඔප්පු වෙනවා. එහෙම කරලා මොකද කිව්වේ? තමන් සඳලු තලෙන් පල්ලට බහින්නේ නැතුව තමන්ගේ බඩු මුට්ටු කෑම බීම ඔක්කොම උඩම තට්ටුවට ඇදලා ගත්තා. සේවකයෝ දාලා ඇද්දේව. හදලා දැන් කීවි 7 වෙනි දවසනේ. ඒ වෙනකොට උඩටම නැගලා හිටියා උඩට වෙලා. සේවකයන්ට කීවා කිසිම හේතුවක් නිසා මට පහළට එන්න ඉඩ දෙන්න එපා කියලා. කොහොම හරි මං උඩමයි කිව්වා ඉන්නේ. දැන් හිටියා හරියට ඉතින් කට්ටිය ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔන්න සුපබුද්ධ රජතුමා උඩටම නැගලා ඉන්නවා තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ බොරුවක් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා තථාගතයන් වහන්සේලා දේශනා කරන්නේ අතීත අනාගත වර්තමාන සියල්ල දැකලා තමයි දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ කියූ දෙයක් කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ කියලා. කොහොම ඉන්නේ නැද්දි ඔන්න වෙලාව හරියාගෙන එනකොට සුප්‍රබුද්ධ රජතුමාගේ ආශ්‍රය කුලප්පු වුණා. කුලප්පු වෙලා හතර වටේ දුවන්න පටන් ගත්ත කෑ ගහ කිසිම කෙනෙකුට පාලනය කරන්න බෑ. රාජවාසලේ බැඳලා හිටපු අස්වැයා. අස්වැයව පාලනය කරන්න පුළුවන් අස්වැයා යම් මට්ටමකින් හරි দমনය වෙන්නේ රජතුමා දැක්කට පස්සේ විතරයි. දැන් උඩ ඉඳන් කෑ ගහ කිව්වා ඕක අල්ලන්න මෙහෙමයි මෙහෙමයි ගහ අවවාද දිදී කෑ ගැහුව හරියන්නේ ඊට පස්සේ බැන බැනාම ඔක්කොම අමතක වුණා. සේවකයන්ට බැන බැනා පල්ලෙහාට ආවා. මේක මම වෙන්න ඕනේ මුන් එකෙකුටවත් මේක කරගන්න බෑ කියකේ පල්ලෙහාට ආව ඇවිල්ලා එහෙම්ම පල්ලෙහාට පොළොවට අඩිය තියෙනවා සමගම පොළවේ ගිරිලා නිරේ කරා මේ වෙනකොටත් නිරේ පැහැෙන බලන්න එතකොට ඒ අකුසල විපාකවල හැටි ඒ නිසා වැදගත්ම දේ තමයි මොන විදිහට අකුසලයක් සිද්ධ වුණත් කුසලය දියුණු කරලා ආර්ය ෂ්ටාංග මාර්ගයේ තුලදී ඒ සියලු කර්ම ප්‍රහාණය කරන්න පුළුවන්. හොඳම උදාහරණේ තමයි දේව මේ කවුද අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරනවා තේර ගාථාවේ. අඟුලිමාල තේර ගාථාව බලන්න උන්වහන්සේ වදාලා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මට පිහිට උනේ නැත්නම් මම ඒකාන්තයෙන් නිරේ කිව උපදින්නේ. බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් කිව මං අද මේ සියලු දුක් අවසන් කරලා නිදහස් වුනේ. ඒ නිසා මගේ හතුරෝද මේ ශ්‍රී සද්ධර්මයේම අසත්වා. මගේ වෛරක්කාරයෝද මේ ශ්‍රී සද්ධර්මයේම අවබෝධ කරගනිත්වා කියලා තීරගාතාවේ උදානයක් පළ කරනවා. ඉතින් ඒ නිසා බලන්න ඒ තරම් අකුසල කරපු කෙනෙකුට පුළුවන් වුණා ආර්ය ෂ්ටායික මාර්ගයේ තුල සියලුම අකුසල කර්ම අහෝසි කරලා නිවන කරා යන. ඒ නිසා ඔබත් මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයේ තුල අපි දන්නේ නැහැ අපි කවදා කොයි මොහොතේ කුමන ආකාරයෙන් අපි මරණයටපත් වෙයිද දන්නෙත් නැහැ. කවදා කොයි මොහොතේ කුමන විදිහට මොන විදිහ අකුසල් අපිට විපාක දෙන්න පටන් ගනීද කියලා අපි දන්නෙත් නැහැ. ඒ නිසා කරන්න තියෙන එකම එක දෙයයි නිතරම බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකෙක් නිරන්තරයෙන් සිහි කරන්න ඕන කාරණයක් කිව්වා මම කර්මයේ දායාද කරගත්ත කෙනෙක් මම කර්මයේ උප්පත්ති ස්ථානය කරගත්ත කෙනෙක්. මම කර්මයේ ඥාතියා කරගත්ත කෙනෙක්. මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. මම යම් සැප හෝ දුක් හෝ කල්යාණ හෝ පාපී හෝ අකුසලයක් හෝ යම් කර්මයක් කරා නම් ඒකේ විපාකම උරුම කරගත්ත කෙනෙක් මා කරා එනවාමයි. ඒ නිසා මම යහපත් ජීවිතයක් ගත කරනවා කියලා කර්මය ගැන සිහි කර කර සංසාර බය දකිමින් නිවන් මාර්ගේ ගමන් කරන්න ඒ නිසා ඔබත් මේ කර්මයේ ආදීනෝ පැත්ත සිහි කරමින් කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව වන ආර්ය ශ්‍රායික මාර්ගයේ ගමන් කරලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සංසාර දුකින් නිදහස් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න. සාදු සාදු සාදු